මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදි වස්තන සීලය සමාදන් වෙන්න নমස්කාරයි. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि तृतीयांति बुद्धं शरणं गच्छामि द्वितीयांति धम्मं शरणं गच्छामि යන්ති සංඝං සරණං ගච්ඡාමි සතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි සතියන්ති ධම්මං සරණං ගච්ඡාමි සතියන්ති සංඝං සරණං ගච්ඡාමි ධර්ම ගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस् नमो तस् भगवतो अरहतो සදානුකට්ඨේ ච තිනේ ලතා ච खंभे नेहं हंसे च धम्मे आध्यात्मिकानेव च बाह्यानि च समं तुलेयं अदिदं कदामि සදහවත් පින්නතුනේ සංසාරගත සත්‍යයා තුල මුල් බැසගෙන තියෙන ආත්ම සංඥාව දුරු කරන්න උපකාර වන ප්‍රබල කර්මස්ථානයක් හැටියට තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාර භාවනාව උගන්වා වදාලා. අපේ මේ ශරීරය ඇතුළතත් පිටිත පරිසරයේ තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරමයි. මහා භූත ධර්ම හතරමයි. මේ කාරණය නිරන්තරයෙන් අපි සිහිපත් කර ගැනීම තුළින් සංහා මාන දිත්‍ති වැනි කෙලෙස් තුනී කර ගන්න හැකි වෙනවා. ඒ වගේම හිත උපේක්ෂාවට ගේන්නත් පුළුවන් වෙනවා. මෙන්න මේ ධාතු මනසිකාර භාවනාවට අදාළ චින්තනයක් අද අපි මාසිකාවලතු ගාථාවේ ඇතුළත් වෙනවා. මේ ගාථාව දකින්න ලැබෙන්නේ තේර ගාථා අතර තාලපුත තේර ගාථා කියන ඒ ගාථා පෙළේ ගාථා පන්තියේ සාරිපුත්‍ර තෙරුන් වහන්සේ පිළිබඳව පොතපතේ මේ විදිහටයි කථාන්තරේ දැක්වෙන්නේ. උන්වහන්සේ අතීත බුද්ධ ශාසනවල නිවනට අදාළ බොහෝ පින්කම් කරලා මේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ රජගහනුවර නාට්‍යකාර පවුලක උත්පත්ති ලැබලා ඒ නාට්‍ය ශිල්පිය පරිතරටම හදාරලා 500ක නාටිකාංගනා පිරිසක් සමග නියම් ගම් රාජධානි වල නාට්‍ය සංදර්ශනය පවත්වපු නාට්‍ය ප්‍රධානී කාලේ වචනින් කියනවා නට ගාමනී. ගාමනී කියන වචනය ගම් ප්‍රධානියට පමණක් නෙවෙයි යම් කිසි වෘත්තියක ප්‍රධානියටත් අතීතයේදීලා තියෙන බව පේනවා. නට ගාමනී. එතකොට මේ නාට්‍ය ප්‍රධානිය නාට්‍ය ප්‍රධාන සංවිධායකයා. ඉතින් මේ තාලපුට නටගාමිනී එක දවසක් දා බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වැඩම කළ වෙලාවක උන්වහන්සේ දකින්න ඇවිත් එකත් පසෙක වැඳලා එකත් පසෙක ඉඳගෙන බුදුරජාණන් වහන්සේට මෙහිම ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ මට ආහන ලැබිලා තියෙනවා අපේ ආචාර්ය પરම්පරාවේ ආදි කර්තෘවරුන්ගෙන් මෙන්න මෙහෙම කතාන්තරයක් යම් නළුවෙක් සංඝ පීඨයට තුල් වෙලා සත්‍යයත් අසත්‍යයත් මිශ්‍ර කර නාට්‍ය ජවනිකා ආදී සත්‍යයා ඒ අසන්නන් දකින්නන් හාස්‍ය රසයෙන් ප්‍රීතිමත් කළොත් ඒ නළුවා මරණින් මතු පහත කියන දිව්‍ය ලෝකයේ උත්පත්ති ලැබනවා කියලා. මේ මතය ගැන භාග්‍යතුන් වහන්සේ මොකද කියන්නේ කියලා අහුවා. බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී ඔය ප්‍රශ්නේ තිබියේවා. ඔය ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. නමුත් මේ තාලපුත නටගාමිනී ආයිමත් ආයේ ප්‍රශ්නේ මහනවා බුදුරජාණන් වහන්සේ. දෙවෙනි වරටත් බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිනී ඔය ප්‍රශ්නේ තිබේවා මගෙන් ඕක අහන්න එපා. තුන්වෙනි වරටත් තාලපුත අහනවා මේ ප්‍රශ්නේම. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා හොඳයි ඉතින් මම මේ මේ උත්තර දෙන්නේ නැහැ කියලා මට බේරෙන්න බෑනේ. ඔන්න එහෙනම් මම ඒකට උත්තරේ දෙන්නම් කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඥාමනි මේ සත්‍යයා රාගය දුරු නොකර සත්‍යයා රාග බන්ධයෙන් බැඳිලා ඉන්නේ. නළුවෙක් රංග පීඨයට වැදිලා ඇතුල් වෙලා රාගය වැඩි වෙන අන්දමේ නොයිකුත් ජානික ආදීන් ඒ අයගේ රාගය වැඩි කරනවා. ද්වේෂය දුරු නොකළ සත්වයින් දේශ බන්ධයෙන් බැඳිලා ඉන්නේ. නළුවෙක් රංග පීඨයට වැදිලා ඒ ඒ ජානිකා වලින් ද්වේෂය වැඩි වෙන ආකාරයට කටයුතු කරනවා. මෝහයෙන් මුලා වුණු සත්වයා මෝහයේ බන්ධණයෙන් බැඳිලා ඉන්නේ මේ නළුවා රංග පීඨයට ඇවිත් මෝහය වැඩි කරන විදිහට ජවනිකා පෙන්වු කරනවා. ඒකට තමාත්මත් වෙලා ප්‍රමාදයට වැටිලා අනිත් අයත්මත් කරලා ප්‍රමාදයට ගැනීමේ හේතුවෙන් ඒ නළුවා මරණින් මතු පහත කියලා නිරය උත්පත්ති ලැබුණා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. මේක අහලා තාලපුත නටගාමි අඬන්න පටන් ගත්තා. කඳුළු වගුවන්න පටන් ගත්තා. ඔන්න ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඕකනේ ඉතින් ගාමි මම කිව්වනේ මම උත්තර රාජ්‍ය පැත්තකින් කියන්න කියලා. කියලා කියනකොට නටගාමි කියනවා නෑ භාග්‍යතුන් වහන්සේ මට ඒක කිව්වට නෙමෙයි මම මේ අඬන්නේ. මේ මගේ පූර්ව ආචාර්යයන් මෙච්චර කාලයක් මාව මේ විදිහට රැවැට්ටුවා නේද මෙහෙම එකක් කියලා ඒකයි මම අඩන්නේ කියලා අන්න ඊළාට තමන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ප්‍රකාශ කරන ඒ වාක්‍ය නිතරද සූත්‍ර වල දකින්න ලැබෙන කෙනාට අති විශිෂ්ටයි ස්වාමී අති විශිෂ්ටයි ස්වාමීනි යම්සේ ස්වාමීනි යටිකුරු කළ දෙයක් සුදු කර කර දක්වන්නේද වැසුණු දෙයක් විවෘත කර දක්වන්නේද මං මුලා වූ කෙනෙකුට මාර්ගය දක්වන්නේද ඇස් ඇත්තෝ රූපය දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් ගල්වන්නේ දේශේ භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කළා කියනවා මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සංගයාගේ කරණ යනවා මට මේ ශාසනයේ පැවිද්දත් උපසම්පදාවක් ලැබෙනවා නම් හොඳයි කියලා අන්න සාරපුත මොහොන් ඒ සද්ධාවෙන් පැවිද්ද ඉල්ලා සිටියා බුදුරජාණන් වහන්සේ පැවිදි උපසම්පදා කළා ආයතන ධර්මයේ දැක්වෙන හැටියට වැඩි කල නොතොස්ම මේ සාරපුත තෙරුන් වහන්සේ හැබැයි බොහොම උත්සාහ කරලා දැඩි උත්සාහයක් දරලා රහත් බවට පත් වුණු බව ප්‍රකාශ වෙනවා. ඔන්න රහත් වෙලා ඉවර වෙලා මේ කාලෙට තෙරුන් වහන්සේ තමන් නළුවෙක් නිසා කලාකාරයෙක් නිසා අපිට හිතා ගන්න පුළුවන්. ගාථා 55ක දීර්ඝ ගාථා පෙළක් තමන්ගේ ජීවිතය පිළිබඳව රචනා කළා. ඒ ගාථා වලින් 16කම සඳහන් වෙන්නේ කවදානම් මම මේ ශාසනයේ පැවිදි වෙලා මේ මේ විදිහට වනාන්තර ගතව වන පරිසරයක දැඩිව භාවනා කළ බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව භාවනා කළ රහත් වෙන්න කියන ඒ සංකල්පනා, නෙක්ඛම්ම සංකල්පනා, නෙක්ඛම්ම පැතුම් වන සෞන්දර්යයත් එක්ක මිශ්‍ර කරපු ධාතා 16ක් තියෙනවා. ඊළඟට ඒ ඒ 55 තව ඇතුළත් වෙනවා ධාතා 21ක්. එහෙම අර අච්චර ඉන් අපිට හිතා ගන්න පුළුවන් අර බුදුරජාණන් වහන්සේ අර කාරණේ අර ඒ තමන් බලාපොරොත්තු වුණු ආකාරයේ පිළිතුරක් නෙමෙයි මේ දුන්නේ. නමුත් 아무තු තර්ක විතර්ක නැතිව එක පාටම සද්ධා ප්‍රකාශ කළ පැවිද්ද ඉල්ලුවේ සමහර විට සාරපුට දීර්ඝ කාලයක් නාට්‍ය රඟපෑවට මොකද සසර කලකිරිලා කවදානම් පැවිදි වෙන්නේ නැති කියලා හිත හිතා හිටි කෙනෙක් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහටයි එහෙම බොහොම කාලයක් පෙනුම් පුරපින් හිටියේ නමුත් පැවිදි වුණාට පස්සේ මේ හිතේ ස්වභාවය කොයිතරම්ද කියතොත් හිත අන්න අර দমনය කරන්න බැරි තත්යකටපත් වෙලා නමුත් සාරිපුත්ත තෙරුන් වහන්සේ අර නාට්‍යාකාරයෙන් හිතට ආමන්ත්‍රණය කළා. ගාථා 21 තුන තියෙනවා එම්බා සිත. නුඹ මට මෙහෙම කිව්වා නේද? මෙහෙම කිව්වා නේද? දැන් කරන්නේ කොහොමද කියලා ඒ විදිහට හිතට දැඩිව නිග්‍රහ කරලා තමයි අන්තිමට රහත් බවට පත් වුනේ. ඒක නිසා මේ ඒ ගාථා 55 යෝගාවචරින්ට පමණක් නෙවෙයි. ඒ කාර්ය රසිකයන්ට පවා, ඉගෙන අයගේ පවා හිත්ගත්තු වටිනා ගාථා පන්තිය කාලපුට තිහෙර ගාථා කියලා කියන්නේ. ඉතින් නමුත් මෙන්න මෙතෙන්දී අපි මතු කරලා ගත්තේ අන්න අර මුලින් කියාපු ගාථා 16න් එකක් අනාගත ප්‍රාර්ථනා වශයෙන් කවදානම් මම මෙන්න මේ මේ ධර්මයේ දැක්වෙන ශාසනයේ දැක්වෙන පරමාර්ථයන්ට ලං වෙන්නෙම්ද කියන ඒ අදහස දැක්වෙන ගාථාවකුයි කදානු කට්ඨේජ තිනේ ලතාචේ ඛන්දේ විමේහං අමිතේච ධම්මේ අධ්‍යාත්මිකානීවච බාහිරානිච සමන් තුලෙයන් තදිදං කදාමි කවදානම් මම දී කැබලි තනකොළක් වැළුත් මේ පංචස්කන්ධයක් ඇතුළත සහ පිටත ඇති මේ සියලු දේවල් සමකොට කිරා ගන්නන්ද සමහැටියට සලකන්නේද මේ අවස්ථාව මට කවදානම් ලැබෙයිද මේ අවස්ථාව කියන්නේ මොකද්ද රහත් බව මේ අපාවට තියෙන පරිසරයේ තියෙන ධාතු හතරක් ශරීරය ඇතුළත තියෙන උපාදින්න වශයෙන් අපි මේ සංහාවෙන් අල්ලගත්තු මව් කුසේ ඉඳලා එන මේ ශරීර කූඩුවක් අවට පරිසරයේ තියෙන ඒ ගස් කොළන් ආදී ගල් ගම් හෙල් තැන්තල ආදී තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරමයි. ඒක හරියට සම හැකියට වැටහෙන අවස්ථාව යන රහත් බව ඒ தත්ත්වෙම කවදානම් ලබන්නේද කියන එකයි එතකොට ඒක අර්ථයෙන් කියවෙන්නේ. ඔන්න එතකොට එතන ඉඳලා අපි මාතුකාව හැටියට ගත්තු ධාතු මනසිකාර කියන ඒ කාරණය විග්‍රහ කරන්න බලමු. කවුරුත් දන්නවා ඇති මේ සතිපට්ඨාන සූත්‍රයේ කියආපු පින්නතුන් සතිපට්ඨාන සූත්‍රයේ මේ ධාතු මනසිකාර භාවනාව ඉතාම කෙටියෙන් දක්වලා තියෙනවා. මේ විදිහටයි සඳහන් වෙන්නේ මේ විලා යම් කිසි භික්ෂුවක් මේ භාවනා කරන භික්ෂුවක් යෝගාවචරයේ පිළිබඳවයි සඳහන් වෙන්නේ මේ ශරීරය මේ කයම මේ කයම මේ පිහිටි ආකාරයෙන්ම යථාතිකං යථාපන්හිතං මේක තිබෙන හැටියටම පිහිටා ඇතිහා එහෙම නැත්නම් යොමු වී තිබෙන ආකාරයටම ඒක ධාතු වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කරනවා. මෙතන තියෙන ධාතු ගොඩක් පමණයි කියන එක. කොහොමද මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු වෙන ධාතු හතර පමණයි මේ කයේ තියෙන්නේ කියලා එහෙම ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ ප්‍රත්‍යවේක්ෂා කරලා අය කිරීම උපමා කරන්නේ කොහොමද? යම්සේ ගවඝාතකයෙක් හෝ ගවඝාතක අතවැසියෙක් හෝ ගව දෙනක් මරලා කැබලි කරලා සසමන් සංදීක තබාගෙන විකුණන්න සබාගත් කියන එකයි. සබාගෙන ඉන්නවා වගේ යෝගාවචරයා මේ තමන්ගේ ශරීරය හිතෙන් කෑලි වලට කඩලා අර ධාතු හතරකට කඩලා ආයෙක මෙනෙහි කරනවා. ඔන්න ඒ උපමාවයි දෙල්ල කියලා කියන්නේ. එසේම තමන්ගේ ශරීරය පමණක් නෙවෙයි ළඟට කියන අනුන්ගේ ශරීරය පිළිබඳව. මේ විදිහට අර ගව ඝාතකය කරන්න වගේ වැඩක් කරන්නේ කියලා කියනවා. අර ධාතු හතරට කඩලා දාන්න කියලා. ඊළඟට සිව්මන් සංදී කියන එකත් තෝරන්නේ හරියට දැන් සතර ඉරියව්ව තුලනේ අපේ ජීවිතය පවත්වන්නේ. උපමා වශයෙන් ගත්තොත් මේ ශරීරය හතර ඉරියව්වට යොමු වෙලා තියෙන්නේ හැම තිස්සෙම. එතකොට මේ හතර ඉරියව්ව මැද ඉඳගෙන අන්න මේ ධාතු හතර මේක ධාතු හතරක්. කය ධාතු හතරක් හැටියට සැලකනවා. ඒ වගේම මේක ඇති වෙන නැති වෙන ආකාරය ඔය සතිපට්ඨානයට අනුරූපව ඒ ළඟට ධාතු මනසිකාර භාවනාවේ නමුත් කෙනෙකුට ප්‍රශ්නයක් මැනනගින් ඉන්න පුළුවන් ඇයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ ගව ඝාතක උපමාවක් මේකට එකතු වෙන්නේ ගව ඝාතනයට අනුබල දීමක්ද? ඒක නෙමෙයි මේ කියලා තියෙන්නේ. ගව ඝාතකගේ උපමාව අරගෙන තියෙන්නේ මේකටයි. මොකද්ද? මේ අපි ආදරෙන් රැක බලා ගන්න ආත්ම ස්නේහය කියලා කියනවා. බුදුරජාණන්සල් කියනවා මේ අපේ ආත්ම ස්නේහය බිඳ සිඳ දාන්න කියලා. අපේ මේ ආත්ම වශයෙන් මේ අපි මේ ශරීරයට ලොකු වටිනාකමක් දීලා තියෙනවනේ. අන්න ඒක කඩන්න මේ බුදුරජාණන් වහන්සේ මේ තරම් ගව ඝාතක උපමාවක් දුන්නේ. ඒකට යම්සේ ගව ඝාතකයේ නිර්දය ලෙස නිර්දය ලෙස ගවදෙනක් මරලා සෑයුවලට කපලා ඒක අර විකුණන්න තියාගෙන ඉන්න වෙලාවේ මොන කරුණාවක්ද ගවදෙන කතන්දරයක් නෑ එතන තියෙන්නේ මස් ගොඩක් විතරයි එන්න එන්න මස් ගෙනියන්න කියලා කියනවා අන්න ඒ වගේ ඒ தത്വයට මේ හිත ගන්නයි බුදුරජාණන් වහන්සේ ඔන්න උපමාව දීලා තියෙන්නේ අන්න අපි එහෙම තීරුම් ගන්න ඕන එතකොට ඒක තුලින් ඒ අර ධාතු මනසිකාර අපි දීර්ඝ කාලයක් සංසාරේ මේ මම මගේ මගේ කියලා ගත්තා මේ ශරීරයට තියෙන ඇල්ම දුරු කිරීමට ඇත්ත වශයෙන් මේ පින්තුන් කණිත් ඔය අපේ දේශනාවලදී සාහිත්‍ය බණවලදී අහලා ඇති මේ ශාසනීය පරමාර්ථය මේ අපේ ආත්ම ඇතුළත තියෙන සක්කාය දිට්ඨිය ආත්ම සංඥා කෙලෙස් ආදී දුරු කිරීම සඳහා විශේෂයෙන් මේ ශරීරයට තියෙන ඇල්ම දුරු කර යුතු බවයි ඒකට පිළිකුල් භාවනාවේදී ශරීරය පිළිකුල් හැටියට සැලකෙනවා මෙතෙන්දී ඒක උපේක්ෂාවට ගේනවා අර තුලින් දැන් පිළිකුල වෙනකොට මෙතන මේ ධාතු හැටියට සැලකනකොට උපේක්ෂාවක් කියන්නේ අර දවදාට ගියාට ඉතින් අර ගවදෙන එක කතාවක් නෑනේ එතෙන්දී මේ මස් ගොඩක් විතරයි. අන්න ඒ වගේ මේ ශරීරය ධාතු හතර විතරයි කියන හිතන ඒ හිතවිල්ලටයි බුදුරජාන්සි යොමු කරන්නේ. ඉතින් ඔන්න ඔක ওই කාරණේයි ධාතු මනසිකාරය. ඒ ඔය කෙටියෙන් දැක්ුවත් ඒක උනත් කෙනෙකුට ප්‍රමාණවත් ධාතු මනසිකාර භාවනාව මොකක්ද කියලා තේරුම් ගැනීමට. ඉතින් මේක ප්‍රායෝගික වශයෙන් යෝගාවචර සංඝයා වහන්සේලා කළ යුතු බව දක්වන කොටසක් මේ සංඝයා වහන්සේලාගේ ජීවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් සඳහන් වෙනවා. සංඝයාන්සලා නිරන්තරයෙන් පරිහරණය කරන සිව්පසය පාවිච්චි කිරීමේදී ප්‍රත්‍යවේක්ෂා කළ යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. ඒ ප්‍රත්‍යවේක්ෂාව එක කොටසක් තමයි ධාතු වශයෙන්ුත් පිළිකුල් වශයෙන්ුත් මෙනෙහි කිරීම. ඉතින් ඒකක් තමයි මේ විදිහටයි ඔන්න යන්නේ. අපි හිතමු චීවර. චීවර පින්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන සිව්පසය සංඝයාන්සලා පරිහරණය කරන්නේ පාවිච්චි කරන්නේ. සිවුර ගැන කියනවා නම් මේ විදිහට සඳහන් වෙනවා. ඒ භික්ෂුන් වහන්සේ විසින් සිවුර පරිහරණය කරන අවස්ථාවේ මෙසේ සැලකිය මෙසේ ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියලා කුමක්ද? කොයි විදිහටද හේතු ප්‍රත්‍ය අනුව පවතින ධාතු කොටසක් පමණයි මේ සිවුර කියලා කියන්නේ. මේක කොයි කොයි විදිහට මේකට රටේ වටිනාකම් දීලා තිබුණාට මේ සිවුර කියන එකක් ධාතු හතරක් විතරයි පඨවි ආපෝ තේජෝ වායෝ. ඊළඟට මේ සිවුර වැළඳ ගන්න ශරීරයත් ඒ ධාතු හතරක් පමණ. ඔන්න ඊළඟට සමකිරිල්ල, කිරා බැලිල්ල. ඊළඟට කියනවා මේවායි අතරත් මේ පිළිකුල් නොවුණු මේ සීවරය මේ කුණු කයට සම්බන්ධ වෙලා අතිශය පිළිකුල් බවට පත් වෙනවා කියලා අර සිවුරටත් වැඩිය මේ ශරීරය කිලිටි කියන එක ඒ හැතිවිලට දාන පිළිකුල් වශයෙන්. අන්න එතකොට ධාතු මනසිකාරයත් පටික්කුල මනසිකාරයත් දෙකම තිබෙනවා සංඝයා වහන්සේලාගේ ඒ චීවර ප්‍රත්‍යවේක්ෂාවේ. ඒ විදිහටම පින්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව අනිත්‍යව හිතා ගන්න පුළුවන්. අපි පින්ඩපාත ගැන කිව්වා. එතකොට එතෙන්දී ආහාර ගැනීමට කලින් ප්‍රත්‍යවේක්ෂා කරන්න නුවණින් සලකා බලන්න කියලා ප්‍රකාශ කරලා තිබෙනවා. මේ පින්ඩ පාතය කියලා කියන්නේ කොයි කොයි රස ආහාර ආදී තිබුණත් මෙතන තියෙන්නේ මේ සංකර ධාතු ගොඩක් පමණයි. පඨවි ආපෝ තේජෝ වායෝ රස තෘෂ්ණාව නැති කර ගැනීමට ක්‍රමයක් හැටියට. හිත උපේක්ෂාව ගැනීමට. නමුත් මේ මේ ශරීරයත් ඒ වගේම ධාතු ගොඩක් පවණා. නමුත් ආහාරය පිළිසිදුව තිබිලා මේ කුණු කයට ඇතුල් වුණ හැටිය අතිශයින්ම පිළිකුල් ස්වභාවයට පත් වෙන ආහාරය. අන්න ඒ ආකාරයෙන් මේ පින්තුන් විචාර හරකා ගන්න පුළුවන් සේනාසනය. Taman Taman පාවිච්චි කරන සේනාසනය පිළිබඳවත් එසේම සැලකිය යුතු බව. ගිලන්පස බෙහෙත් පිළිබඳවත් එසේ සැලකිය යුතු බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඔන්න එතකොට ඒ අර ක්‍රියාත්මක ප්‍රායෝගික වශයෙන් ධාතු මනසිකාරයේ උපකාර කරගන්න ආකාරය සංඝයා වහන්සේලාට නිවන් සඳහා බලාපොරොත්තු වෙන යෝගාවචකින්ට ඒක උපකාර වෙනවා. ඊළඟට මේ ධාතු මනසිකාර භාවනාව පිළිබඳව සෑහෙන විස්තරයක් තව තවත් දෘෂ්ටි කෝණයේ මේ තුලින් මතුවෙනවා මතු අපිට දක්වන්න පුළුවන්. මහා රාහුල වාද සූත්‍රය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරන්ට තමන්ගේම පුත්‍රයානේ බොහොම අවස්ථාවල සූත්‍ර රාශියකම මේ පොඩි හාමුදුරන්ට ධර්ම මාර්ගයට නිවන් මාර්ගයට එළඹීමට පියවරෙන් පියවරට ඉදිරියට ගෙන ගියා. ඒක අවස්ථාවක මහා රාහුල වාද සූත්‍රයේදී මෙන්න මේ ධාතු කර්මස්ථානයක් ඉදිරිපත් කරනවා රාහුල. ඉතලම අර කියනවා මේ ඇතුළතත් පිටතත් පිළිබඳ කතාන්තරේ අධ්‍යාත්මික බාහිර කියන එකයි. එතකොට මේ ශාරීරිය තුල තියෙන පඨවි ධාතුව මොන බුදුරජාණන් මේ විදිහට ප්‍රකාශ කරන්නේ රාහුල පඨවි ධාතුව කියන එක ආධ්‍යාත්මික වෙන්නත් පුළුවන් බාහිර වෙන්නත් පුළුවන්. ආධ්‍යාත්මික කියලා කියන්නේ මේක ඇතුළත තියෙන පඨවි ධාතුව වෙන්නත් පුළුවන්. පඨවි ධාතුව කියලා කිව්වහම බාහිර බාහිර ලෝකයේ තියෙන පඨවි ධාතුව වෙන්නත් පුළුවන්. ඊළඟට මොකද්ද මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව කියන්නේ? ඒක විග්‍රහ කළ දෙනවා. ඒ කියන්නේ දැන් මේ පින්තුන් බොහෝ දෙනා දන්නවා දෙතිස් කුණප කොටාසයක්. එතකොට ඒ කුණප කොටාස 32 අතරින් මෙතන පොඩි වෙනසක් තියෙනවා අසූත්‍රාගත ක්‍රමයට 32 නෙවෙයි 31යි තිබෙන්නේ බහුකාලික මත්හලුංග කියලා කියන හිස් මොලත් ඒකට එකතු කරලා තියෙනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ අත්‍ය වශයෙන් සූත්‍රයේ ඉඳ තියලා තියෙනවා තවත් ඒ විදිහ දේවල් තියෙන්න පුළුවන් කියලා මේකේ දෝෂයක් අපිට පේන්නේ නැහැ 32ක් හැටියට අපි ගත්තොත් දැන් ව්‍යවහාරي හැටියට එයින් 20ක්ම පටවි ධාතු හැටියට 20 හැදෙන්නේ කොහොමද කේසාලෝමා ආදී වශයෙන් එතනින් පටන්ගෙන කරීස කියලා කියන මේ ශරීරයේ තියෙන මල අසුචි එතෙන්ට වෙනකන් 19ක් වෙනවා. ඒකට එකතු කරනවා අර දැන් මේ මේ කාලේ අගටම දාන මත්කලුංග හිස්මොල. ওই ටික තමයි නියෝජනය කරන්නේ. පඨවි ධාතුව මේ ශරීරය තුළ නියෝජනය කරන නියෝජිතයෝ 20 දෙනා තමයි ඒ. ඉතින් අන්න එතකොට ආධ්‍යාත්මික පඨවි ධාතුව ඒකයි. බාහිර පඨවි ධාතුව කියන අමුතුවෙන් කියලා නෑ වටපිට බලනකොට ওই ගස් කොළන් වල හැම එකෙම තියෙන පඨවි ධාතුව ඒක සලක ගන්න පුළුවන්. එතකොට අන්න වැදගත් දේ තමයි රාහුල යම් ආධ්‍යාත්මික පටවි ධාතුවක් වේද යම් බාහිර පටවි ධාතුවක් වේද ඒක සමිකර පටවි ධාතුවමයි හුදු පටවි ධාතුවමයි අන්න එහෙම සලකලා ඊළඟට ඊළඟට දක්වනවා භාවනාව හැටියට ඒ අනාත්ම දෘෂ්ටිය අනාත්ම දර්ශනය දක්වා යොමු කරන්නේ කොහොමද නේතං මම න ඒතං මම න ඒසෝ හාමස්මි න මේසෝ අත්තා දැන් ලෝකයේ ස්වභාවය ඒ ඒතං මම මෙය මගේ මෙය මම වෙමි. මේ මගේ ආත්මයයි. යමක් අයිති කරගත්තු හැටි ඕක තමයි අර සීල් එක වගේ ගහන්නේ. මේක මගේ. මේක මම වෙමි. මෙය මම වෙමි. මෙය මගේ ආත්මයයි. අන්න ඒකට විරුද්ධව. එතකොට ණයන්නක් ඉස්සරහට දානවා. මේක ප්‍රායෝගික වශයෙන් තේරුම් ගත යුතු පාඩයක්. න ඒතං මම. එතකොට රාහුල හාමුදුරන්ට කියනවා මේක දිහා අර පුරුදු ආකාරයට ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මියත්තා කියලා නෙමෙයි හිතන්න තියෙන්නේ මේ ශාරීරිය ගැන මේක මෙය මගේ නොයි මෙය මම නොයි මේ මගේ ආත්මය නොයි අන්නේම සලකන්නේ කියලා අර ඇතුළත පිටත දෙකම සම හැටියට ඉතින් ওই විදිහටම අනිත් ඒවත් පිටින් සලකා ගන්න අවස්ථාවේ හැටියට එසේ මෙනෙහි කිරීමේ ක්‍රමය වැරදි කෘත්‍රිම ක්‍රමයක් නොවන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ කොහොමද? ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ. ඇත්ත ඇති හැටියට සම්‍යක් ප්‍රඥාවෙන් නියම නුවණින් මේ විදිහට සැලකිය යුතුයි මෙය මගේ නොවේ මෙය මගේ ආත්මය නොවේ මෙය මම නොවේ මෙය මගේ ආත්මය නොවේ මේ කියලා එසේ සැලකීමේ ආනිසංස දක්වනවා මේ විදිහට සැලකීම තුලින් ඊළඟට කරන්නේ මොකද්ද පටවි ධාතුව ගැන කලකිරෙනවා නිබ්බිදා කලකිරෙනවා කලකිරීම තුලින් විරාගය නොඇල්ම විරාගය තුලින් විමුක්තිය නිවන අන්න එතකොට මේ ඒවයින් කොටිම මෙතන කියනවා පටවි ධාතුය චිත්තං විරාජේති මේ මේ පඨවි ධාතුව පිළිබඳව තියෙන රාගයේ ඇල්ම ඉවත් කරනවා. සිත ඒකෙන් හොදලා අරිනවා වගේ. පඨවි ධාතුව හිතෙන් හොදලා අරිනවා. ඔන්න ඒ විදිහටම එතකොට ඒ න්‍යායතම හිතාගන්න ආපෝ ධාතුව ගැනත් අර විදිහට බුදුරජාණන් විග්‍රහ කරනවා. ආපෝ ධාතුව කියලා කිව්වහමත් ඒක දෙආකාරයි. ආධ්‍යාත්මික වෙන්නත් පුළුවන්, බාහිර වෙන්නත් පුළුවන්. ආධ්‍යාත්මික ආපෝ ධාතුව නම් අර 32න් අන්න ඉතුරු ඊළඟට ඉතුරු 10 පිත්තං සෙම්හං ආදියෙන් ගිහිලා මුත්‍ර දක්වාවන ඒ අර දියාරු ස්වභාවය. දැන් අර ඉස්සෙල් එකට කියන්නේ පඨවි ධාතුව කියලා කියන්නේ ඒකේ ස්වરૂපය අනුවයි. කර්කශ, රළු, ගොරහැඩි ස්වභාවය තියෙන දේවල් පඨවි නමින් හඳුන්වනවා. අර දියාරු ඒවා ඒ ස්වභාවය ආපෝගතම් ජල ජල ස්වභාවය තියෙවා ආපෝ ධාතුව. ඒවා එතකොට එකත් ආධ්‍යාත්මික බාහිර වශයෙන් දක්වනවා. බාහිර ලෝකයේ තියෙන ආපෝ ධාතුව අමුතුර කියන්න දෙයක් නැහැ. ඒකත් අර මේ මේවා ඒක මගේ නෙවෙයි කියලා. අන්තිමට මේ දෙකම එකයි. ආධ්‍යාත්මික හෝ ඒවා, බාහිර හෝ ඒවා මේක හුදු හුදු ආපෝ ධාතුවමයි. ඊළඟට මේක මගේ නෙවෙයි, මම නෙවෙයි, මම මගේ ආත්මය නෙවෙයි කියලා ඒක ඒ විදිහටම ආපෝ ධාතුව පිළිබඳව. ඊළඟට තේජෝ ධාතුව පිළිබඳව දක්වන්නේ ඒකත් කොටස් හතරක් හැටියට දක්වනවා. ශරීරයේ ආධ්‍යාත්මික වශයෙන් තිබෙන තේජෝ ධාතුව අර උෂ්ණ ස්වභාවය ඒක දක්වනවා. යමකින් සංසාර තැවීම ඇති වෙනවා යමකින් ශරීරයේ දිරීම ඇති වෙනවා යමකින් ශරීරයේ දැවීම ඇති වෙනවා යම් තේජෝ ධාතුවක් නිසා ශරීරයට ඇතුල් වෙන ආහාර පැසවනවා නම් අන්න ඒ හතර ආකාරයෙන් එතකොට තැවීම, දිරීම, දැවීම සහ ශරීරයේ පැසවීම, ශරීරයේ දිරවීම කියලා කියන ආහාර දිරවීම ඒ කටයුතු කරන තේජෝ ධාතු හතර ආකාර වශයෙන් දක්වනවා ඒක ආධ්‍යාත්මික තේජෝ ධාතුවයි. බාහිර තේජෝ ධාතුව පහසුවෙන් සලකා ගන්න පුළුවන්. ওই විදිහට ඒකත් අර විදිහටම නේතන් මම වශයෙන් හිතනවා. ඊළඟට පඨවි ආපෝ තේජෝ ඔන්න ඊළඟට වායෝ ධාතුව. වායෝ ධාතුව හය ආකාරයකින් දක්වනවා. ශරීරගත වායෝ ධාතුව වායෝ ස්වરૂපය, වාත ස්වરૂපය ඇති දේවල් ඒක දක්වනවා. උද්ධංගම කියන්නේ උඩහට එන වාතය. ඔය උගුරට එනකොට, ඉක්කා වෙනකොට ශරීරයේ උඩහට එන වාතය, උද්ධංගම වාත, අධෝගම වාත, අමල මුත්‍ර පහ ගැනීම සඳහා උපකාර වන වාතය, අධෝගම වාත. ඊළඟට උද්ධංගම, අධෝගම ඊළඟට කුච්චසය මේ කුස තුල තිබෙන කුස තුල තිබෙන වායුව කුල කියන්නේ බඩවැල් වලින් පිටත තිබෙන වායුවත් ඇතුළත තිබෙන වායුවත් කුච්චසය කොට්ඨසය කියලා කියනවා ඊළඟට අංග මංගානුසාරී ඒ වගේම අංගපසංග තුල දුවන එතන එතන දක්වන්නේ නහර වැල්ල ඔස්සේ අපේ ශරීරයේ අතපය දිගු කිරීම හැකිදීම ආදිට උපකාර වෙන වායෝ ධාතුව. ඊළඟට පහය වෙනුව දක්වන්නේ ආස්වාස ප්‍රස්වාස. එතකොට හය ආකාරකින් එතන වායෝ ධාතුව දක්වනවා. ඒක තේරුම් ගන්න පුළුවන්නේ ඒ ආධ්‍යාත්මික වායෝ ධාතුව, බාහිර වායෝ ධාතුව. ඉතින් ඒක පහසුයි හිතා ගන්න. ඔය ඒව පිළිබඳවත් අන්තිමට ප්‍රධාන කාරණේ මේ ශරීරයේ තිබෙන්නේ මෙන්න මේ ධාතු හතර පමණයි කියලා ඒවා පිළිබඳව මමත්වයේ ආත්ම සංඥාව දුරු කරන්න තමයි මේ උපමාව දෙන්නේ. ඊළඟට තව දුරටත් බුදුරජාණන් වහන්සේ දක්වනවා රාහුල හාමුදුරන්ට මේ සංකල්පනාව තුලින් හිත උපේක්ෂාවට ගෙන ගේන ආකාරය රාහුල රාහුල පඨවි සමන්චිත් භාවනං භාවේ පඨවි සම භාවනාව කියලා කියන්නේ තමාගේ තමා පෘථිවියට සම කළා හිතන්නේ එහෙම හිතීමේ ආනිසංසය මොකක්ද අර මනාප අමනාප ස්පර්ශය පැමිණි අවස්ථාවේ ඒවට ඒවායින් හිත නෑ. ඒවට හිත යට වෙන්නේ නෑ කියන එකයි. ඒක දක්වන්නේ බුදුරජාණන් විග්‍රහ කරන්නේ මෙහෙමයි. මෙහෙම හිතන්න රාහුල දැන් පොළොවේහි වටින දේ දානවා නොවටින දේ දානවා පිරිසිදු දේ දානවා අපිරිසිදු මල මුත්‍ර කියලා සෙන්සොටු ආදියක් දානවා ඒවා අතුලින් පොළව කිසිම වෙනසක් දක්වන්නේ නැහැ උපේක්ෂාවෙන් පොළව ඒක දරාගෙන ඉන්නවා අන්න ඒ චින්තනය අරගෙන පඨවි සමංජ කියලා කියන්නේ තමනුත් මේ පඨවිය කියලා හිතා ගන්නවා එහෙම හිතාගෙන හිත අර මනාපමනාප දෙකට යට වෙන්නේ නැතුව හිත උපේක්ෂාවට දාගන්න ක්‍රමයක් හැටියට දක්වලා තියෙනවා. ওই ක්‍රමයේ මේ පින්නතුන් කලිනුත් අහලා ඇති සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උග්‍ර විදියට මේක රැකු බව ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිබඳ කතාන්තර වලින් විතර සඳහන් වෙනවා. ඉතින් මෙතන රාහුල කොඩිහාවල හාමුදුරන්ටත් ඒ ක්‍රමයයි මේ බුදුරජාණන්සේ දැක්ුවේ. එතකොට ඒ වගේම ආපෝ සමං භාවනං භාවේහි. ඒ වගේම රාහුල හිතන්නේ තමන් මේ මේ ආපෝ ජලයට සමාන කරලා මගේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව තමන්ගේ ශරීරයේ තියෙන ආපෝ ධාතුව ගැන හිතලා ඊළාට බාහිර ලෝකයේ තියෙන වතුර වතුරට පිරිසුදු දැම්මත් අපිරිසුදු දැම්මත් ඒ වතුර එහි යමනාපයක් දක්වන්නේ වෙනසක් දක්වන්නේ අන්නේ විදිහට හිත සකස් කරගන්නේ මනාපමනාප ස්පර්ශ ආවහම. ඒ විදිහටම පඨවි ආපෝ තේජෝ වායෝ මේ හතර ඊළාට අමුතු එකක් දක්වනවා. ආකාශ ධාතු පිළිබඳවත් එතන සඳහන් වෙනවා. මේ ආකාශ ධාතුව ගැන කියන්න තියෙන්නේ දැන් ඇත්ත වශයෙන් හතර අපි කියන්නේ කය සකස් වෙලා තියෙන ධාතු හතරකින් කියලා. ඔන්න ආකාශ ධාතුව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ ශරීරයේ තිබෙන සිදුරු ඇස් කන් නාස ආදී ඒ වගේම ශරීරයේ කුස තුල බඩවැල් ආදී තිබෙන සිදුරු තමයි ආකාශය. ශරීරයේ ඒ අවයව මේ ශරීරයේ තුල තිබෙන සිදුරු හරිය ආකාශ ධාතුවේ නිදර්ශන හැටියට. බාහිර ආකාශ ධාතුව සලකා ගන්න පුළුවන් ඊළඟට බුදුරජාණන් ප්‍රකාශ කරනවා ආකාශ ධාතුව කොතනවත් පිහිටලා නැහැ එතකොට ඒ වගේ හිතලා තමනුත් ආකාශ සමම් චිත්තං. තමනුත් ආකාශය හැටියට හිතන්න. එහෙම හිතලා අර මනාපමනාප ස්පර්ශය නිසා ඇති වෙන්න පුළුවන් චිත්ත පීඩා ආදීන් හිත හොදා ගන්න කියන එකයි එතන දක්වන්නේ. ඔන්න විදිහට රාහුල හාමුදුරන්ට අර ධාතු කර්මස්ථානය වඩා කුරුල්ලන්දමින් මේ ශරීරයේ තියෙන ධාතු හතර පමණක් නෙවෙයි ධාතු හතර ගන්න කොටගෙන ඇති වෙන අර ඒවයි ඇතුළත සිදුරු කියන ඒ ටිකත් අල්ලලා බුදුරජාණන් වහන්සේ එතන මහා රාහුල වාද සූත්‍රය විග්‍රහ කළා වදාලා ඊළඟට ඔන්න තවත් පියවරක් ඉදිරියට යනකොට අපට හමු වෙනවා අන්න අර කියාපු සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මහාතිපදෝම සූත්‍රයේ ඒ අර ධාතුන් පිළිබඳව ඒ ගැඹුරු විග්‍රහයක් කරනවා. අර මුලින් කියාපු ඒවා සිහිපත් කර ගැනීමෙන් ඒ ධාතු විග්‍රහය අපට ඉක්මනින් තේරුම් කරගන්න පුළුවන් වෙනවා. ඒ තමන්ගේ ඒ අවස්ථාවේ සමන් දුන්න සංඝයා වහන්සේලා අමතලා ඇවැත්නි කියලා ඔන්න ඒ ධාතු මනසිකාර්කමය සංඝයා වහන්සේලාට පහදලා දෙන සාරිපුත්තු මහ රහතන් වහන්සේ අර කිව්ව විදිහටම ආධ්‍යාත්මික පටවි ධාතුව මොකක්ද? ඊළඟට බාහිර පටවි ධාතුව මොකක්ද කියලා පෙන්눔 කරලා ඒවා පිළිබඳව මේ මගේ නොවේ මම නොවේ මේ මගේ ආත්මය නොවේ කියලා එහෙම වැඩි යුතු බව. එතකොට ඒ ධාතු මනසිකාර ක්‍රමය සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ එතන දක්වන එකේ අමුත්තක් විශේෂ වශයෙන් තියෙන ටික අපි මතු කරලා ගත්තොත් ඔන්න තවත් කොටසක් මේ දක්වන අවසානයේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේ ආධ්‍යාත්මික පටවි ධාතුවත් බාහිර පටවි ධාතුවත් අතර වෙනස දක්වන්න අනිත්‍යතාව අනිත්‍යතා දර්ශනයක් මතු කරනවා ඒ තුලින් ඒක ඉස්සෙල්ලා පෙන්වුම් කරන්නේ දැන් මේ ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුව පිළිබඳව මෙන්න මෙහිම කාරණයක් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පෙන්වුම් කරනවා ඇතම් කාල පරිච්ඡේද තිබෙනවා ආපෝ ධාතුව කිපෙනවා ලෝකයේ තිබෙන ආපෝ ධාතුව කිපෙනවා මේ එකීපීම තුලේ සංකල්පන මේ පින්නතුන් දන්නවනේ සුනාමිකෙන් පස්සේ ආපෝ ධාතුව කිපිලා කිපුණාම කොයිතරම්ද කියතොත් පඨවි ධාතුව යට යනවා. ඒ කියන්නේ මහා දීප බව යට යනවා. ආපෝ ධාතුව කිපුණා. එතකොට බුදුරජාණන් සාරිපුත් මහ රහතන් ප්‍රකාශ කරනවා අර තරම් විශාල අර තරම් විශාල පඨවි ධාතුව පවා ආපෝ ධාතු අවස්ථානුකූල ආපෝ ධාතුවට යට වෙලා අනිත්‍ය වෙනවා. ඒක නැති වෙලා යනවා. අනිත්‍යතා පඤ්ඤායසති. ඒක ඒක ක්ෂය වෙලා යනවා වෙනස් වෙලා යනවා අනිත්‍ය කියලා ප්‍රකාශ කළා ඊළඟට කියනවා කීම්පන් මස්ස මත්හට්ඨකස්ස කායස්ස කියලා මේ ඒ දක්වන්නේ එහෙමනම් ඒ තරම් විශාල පටවි ධාතු එහෙමනම් මේ පුංචි මේ ශරීරය තුල තියෙන පටවි ධාතුව ගැන කියනුම කවරේද කියලා. එයින් පෙන්වු කරන්නේ එතකොට ඒ හිතට දාන්න අර තරම් විශාල පටවි ධාතුවත් එහෙම වෙනවනම් ඒකටත් අනිත්‍යතාව ධර්මය බලපවත්වනවා නම් මේ ශාරීරියේ තියෙන අර පටවි කොටස් ගැන අමුතු වෙන යුතුද කියලා එහෙම ඒක තුච්ච කරලා දක්වනවා. ඒ අර ඇල්ම නැති කරන්න, ආත්ම ස්නේහ නැති කරන්න. ඒ විදිහටම ඊළඟට දක්වනවා ආපෝ ධාතුව පිළිබඳවත්. අර ආපෝ ධාතුවෙත් අර ආධ්‍යාත්මික බාහිර වශයෙන් දක්වලා ඔන්න බාහිර ආපෝ ධාතුව පවා. ඒකේ අනිත්‍යතාවය දක්වන්නේ මෙහෙමයි. බාහිර ආපෝ ධාතුව කිපිලා සමහර වෙලාවට ගම් නියම් ගම් යට කරගෙන ඒ ගංගාවල් එහෙම ගන්නකොට ඒ තරමට ඒ ආපෝ ධාතුව කිපිලා යනවා. එහෙම කිපිලා ගියාට මොකද? අන්තිමට ඇතම් ඔන්න ඊළඟට දක්වනවා මේ ආපෝ ධාතුවේ අනිත්‍යතාව. අර ඒ බල සම්පන්නකමයි අර පෙන්වන්නේ. අනිත්‍යතාව දක්වනකොට අර කල්ප විනාශය ගැන කියන විස්තර බුදුරජාණන් වහන්සේ දක්වන විස්තර වලට සමාන විදිහක දක්වන්නේ මේ මහා සාගරේ ජලය යොදුන් ගණන් ඒ උහ ජලය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර සූර්යා එහෙම සත්ව සූර්ය උගමන සූත්‍රය ආදී දක්වන ආකාරයට වෙන්න ඕන. ඒවා හිඳිලා හිඳිලා හිඳිලා ගිහිල්ලා අනිතිකට මිනිස්සෙකුගේ ප්‍රමාණයට ඊළඟට උගුල ප්‍රමාණයට ධන ප්‍රමාණයට ඔහොම විදිහට වතුර ප්‍රමාණය බහැල බහැල අන්තිමට ඇඟිලි පුරුකක් දෙමන්න තරම් වතුර මේ මහා සාගරේ නැතිලා යනවා. ඒකට අර තරම් විශාල ආපෝ ධාතුව පවා මෙහෙම අනිත්‍යතාවට භාජනය වෙනවායි, ක්ෂය වෙලා යනවායි, වෙනස් වීමට යනවායි මේ ශරීරය තුල තියෙන ආපෝ ධාතුව ගැන කවර කතාවක් අන්නේ ඉස්මින්තනේ ආයතන දක්වන්නේ ඒ වගේම මේ පඨවි ආපෝ අන තේජෝ ධාතුව ගැන ප්‍රකාශ කරනවා මේ තේජෝ ධාතුවත් ශරීරයේ තියෙන තේජෝ ධාතුව ගැන කලින් කිව්වනේ ඒකට බාහිර තේජෝ ධාතුවේ ඒක ඒකයි අසම් කාලයක ඒ බාහිර තේජෝ ධාතුව කුපිත වෙලා ගම් නියම් ගම් දවමින් යනවා දවාගෙන ගිහිල්ලා එක්ක මහා පර්වතයක් ළඟට ඇවිල්ලා නතර වෙනවා එහෙම නැත්නම් වතුරක් ළඟට ජලාශයක් ළඟට ඇවිල්ලා ඒ ගින්න නිවිල යනවා. ඒ ඒකේ කිපුන වෙලාවේ කරන හපංකම්. නමුත් ඒකම ඊළඟට ප්‍රකාශ කරනවා අන්තිමට සමහර කාලෙ තිබෙනවා ගින්නක් දැල්ව ගන්න ඒ කාලේ තියුණු ක්‍රමය දක්වන්නේ කුකුල් පිහාට කිට්ටු කරලා යන්තම් ගින්නක් දැල්ව ගන්න අවස්ථාවලුත් වෙනවා. ඒ තරමට ගිනි දුර්ලභ අවස්ථාවක්. අර සුලභ අවස්ථාවනේ ඉස්සර දැක්ුවේ. අන්න එකෙන් පෙන්වු කරන්නේ අර තරම් විශාල තේජෝ ධාතුව පවා සමහර විලට අපට අර කුකුල් පිහාට්ටෙන් යන්තම් මතු කරගන්න පුළුවන් තත්ත්වයට ඒ තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුව අනිත්‍යයි වෙනස් වෙන සුළුයි එහෙමනම් මේ ශරීරයේ තේජෝ ධාතුව ගැන කවර කතාවද ඔන්න ඊළඟට වායෝ ධාතුව වායෝ ධාතුව ගැන ප්‍රකාශ කරන්නේ ඒ වායෝ ධාතුව කිපිලා මහා කුණාටුවනි ගම් නියම් ගම් විනාශ වෙලා යනවා ඒ කිපුණු අවස්ථාව නමුත් ඒක මීළඟට දක්වනවා ග්‍රීෂ්ම ඍතුවේ අවසාන මාසයේ හුලං පොදක්වත් නැහැ. එතකොට තල්වැට තල්වැට කියන එක දන්නවනේ මේ අපි පාන් අත්ත. පාන් අත්තෙන් සුලං සොයන්න වෙනවා. එහෙම නැත්නම් වහලේ තියෙන පිදුරුත් මහ කරදරයක් හැටියට තමයි ඒ තරමටම හුලං නැති වෙලා යනවා. අනේ ඒ තරමටම අනිත්‍යතාවයි බාහිර වායෝ ධාතුව. ශරීරයේ තියෙන වායෝ ධාතුව ගැන කවර කතාවද? ඔන්න ඒ විදිහට ඒ ධාතු හතර ගැන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අනිත්‍යතාව ශීර්ෂයෙන් ශරීරය ගැන කලකිරෙන්න සලස්වනවා. ඒ චින්තනය තුල ප්‍රධාන කාරණේ අපි හිතන්න ඕන අර ලෝක චින්තා හැටියට ලෝකයේ තියෙන මේවා ඔස්සේ නෙවෙයි. ඒකෙන් අපි නිදර්ශනයක් හැටියට ගන්න තියෙන්නේ මේ අපේ ශරීරය. දෙකේම තියෙන ධාතු මේ එකම ධාතු වර්ග තමයි. නමුත් මේ අපි එක දක්වන සාරිපුත්‍ර සාහනාංශ විශේෂ වචනයක් දක්වනවා. දැන් උපාදීන්න අනුපාදීන්න තණ්හුපාදීන්න කියන වචනේ දක්වනවා. තණ්හුපාදීන්න ඕනේ මෙතෙන්දී අපි මතු කරගන්නමු මේ වචන දෙකේ වැදගත්කම මේක විදර්ශනාවට උපකාර වෙන දෙයක්. දැන් අපි කියවනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා ඇතුළත පිට කියලා දෙකක් තියෙනවා කියලා. මේ ඇතුළත තියෙන කොටස ධර්මයේ හඳුන්වන්නේ උපාදින්න කියලා. උපාදින්න කියලා කියන්නේ සංඋපාදින්න. සංහාවෙන් අල්ලගත්තා. පසුගිය අපේ පසුගිය ජීවිතයේ අවසාන මොහොතේදී ඒ අපේ තණ්හාව සංසිඳිලා නැති නිසා අපි තණ්හාවෙන් අල්ලගත්තා මේ ධාතු හතර පඨවි ආපෝ තේජෝ වායෝ අර අවිද්‍යාව නිසා ධාතු හතර තදින් අල්ලගත්තා. ඒ ග්‍රහණය තමයි මව කුසේ ගර්භයක් හැටියට මතුවෙලා අරතරන් දුක් වේදනා මැද්දේ දස මාසයක් රැකිලා එළියට ඇවිල්ලා ඊළඟට මෙන්න මේ මේ සංපාදින්න කියන මේ අපි තණ්හාවෙන් අල්ලගත්තු මේ ශරීරය පෝෂණය කරන්න තමයි අපි මේ ලෝකේ තියෙන තරම් රස දේවල් සොයමින් එහෙම නැත්නම් හොර මැරකම් කරමින් මේ ශරීර කූඩුව රැක ගන්න. මොකද අර කියාපු තණ්හාවෙන් අල්ලගත්තු නිසා. එතකොට ඒ සංහුපාදින්න මේක පොඩි නමුත් මේක අපට ලොකු. එතකොට ඒ මේක අපි දෙන වටිනාකම විඳින්නයි මේ බණ කියලා තියෙන්නේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ සාරිපුත මහ රහතන් වහන්සේ මේ සංහුපාදින් තණ්හාවෙන් අල්ලගත්තු. එතකොට ඒ උපාදින්නේ බාහිර තියෙනක අනුපාදින්. ඒක අනුපාදින උපාදින්න නොවන එක. එතකොට අනුපාදින්යට අපි වැඩි වැඩගත්කමක් දෙන්නේ අපේ අත හරි පය හරි කොහ ගලක හැපුණාම අපි ගල ගලට මොකද වුනේ කියලා බලන්නේ නැහනේ. අපේ ශරීරය අත ගන්නවා. එහෙම නැත්නම් බෙහෙත් තෙල් ගන්නවා. ගලට මොන වුණත් කමක් නැහැ. අන්න උපාදීන්නේට අපි තණ්හාවෙන් අල්ලගත්තු මේ ශරීරයට අපි තැන දෙන්නේ. ඒක තුලයි මේ ඔක්කොම සත්ව ආත්ම සංඥා කෙලෙස් ඔක්කොම මෙතන ඒක රැකගන්නයි මේ තණ්හා මාන දිත්‍ය ආදී කෙලෙස් වඩන්නේ ඊළාට පව්කම් කරන්නේ මේ ඔක්කොම කරන්නේ. එතකොට ඒ ටික බිඳලයි අපි සසරෙන් බිඳෙන්න ඕනේ. මේ හිතේ ඉතින් එතන දක්වනවා මේවා හිතෙන් අර හිතෙන් විරාජේති කියලා කියන්නේ අත් වශයෙන් කියනවනම් හිතේ ඇඳිලා තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ ධාතු ස්වરૂප. ඒවා මකලා දාන්න වෙනවා. ඒවා ඇඳිලා තියෙන්නේ ඒවට තියෙන රාගය ඇල්ම නිසා. ඒ ඇඳිච්ච එක විරාගය තුලින් නොඇල්ම තුලින් ඒවා මකා හරින්න වෙනවා. ඒක සම්පූර්ණ වුණ අවස්ථාවේ තමයි ප්‍රඥාව. එතකොට ඒ ධාතු හතරෙන් මිදුණු අවස්ථාව. ධාතු හතරෙන් මිදුණු විඥාණය. ඒකයි ඉලක්කය. ඒ කරා යන මාර්ගයයි. ඔන්න එතකොට ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාව තුලිනුත් අපට අර ධාතු මනසිකාරයේ ගැඹුරු පැත්තක් හෙළි වෙනවා. මේ හැම එකේම අනිත්‍යතාවය එතන පින්නම් කරන්නේ අර බාහිර ලෝකයේ ධාතු හතර අර වගේ අනිත්‍ය නම් අපේ මේ ශරීරය ගැන මොකද මේක ලොකුවට ගන්න දෙයක් නැහැ කියන එකයි ඒ අපිට හිතර දාන්නේ. ඉතින් අන්න ඒ තණ්හුපාදීන්න තණ්හාවෙන් අල්ලගත්තු අහಂತಿ මමන්ති අස්මි. මෙය මමය, මෙය මගේ අස්මි. අන්තිමට කියන්නේ අස්මි කියන එක අන්න එතන වැදගත් කාරණයක්. වෙමි කියන හැඟීම පවා අපට ඇති වෙන්නේ මේ ධාතු හතර පිළිබඳව ස්ථාවරයක් ගැනීමෙන්. මේ ධාතු හතර පිළිබඳ කුංජයේ පිළිබඳව අපි යම් කිසි ස්ථාවරයක් ගන්නවා. ඒක තමයි විඥාන. විඥාන මායාව. ඔන්න දැන් ඊළඟට ගැඹුරු පැත්තට යන්නේ. ඒ ධාතු මනසිකාරයේ ගැඹුරුම පැත්ත මතුවෙන සූත්‍රයක් තිබෙනවා. ඒක හඳුන්වන්නේ ධාතු විභංග සූත්‍රය කියලා. ඒ ධාතු විභංග සූත්‍රය අතිශයින්ම ගැඹුරු සූත්‍රයක්. ගැඹුරු කියුවට බය වෙන්න නරකයි. ඒ ගැඹුරු කියලා කියන්නේ මොකද? ඒ සූත්‍රය අහලා ඉවර වෙනකොට ඒ දේශනාව ඇසු පුක්කුසාති කියන ඒ භික්ෂුන් වහන්සේ අනාගාමි ඵලයටපත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතන මේ ඒ කතාන්තරෙ කෙටියෙන් කියතොත් අපි ඒ මහා පින් ඇති ඒ කුසාර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහාන වෙලා මහාන වෙලා ඉරත් වෙලා ගියේ බුතරා කුඹල් ගේකදී හමු වුණේ බුදුරජාණන් වහන්සේ බව අඳුනගත්තේත් නැහැ. බුදුරජාණන් වහන්සේ තැඟෙව්වෙත් නැහැ. නමුත් රැයට කලින් ඇවිත් හිටිය කුකුසාති භික්ෂුව භික්ෂුව කිව්වේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙලා ආවේ. බුදුරජාණන් වහන්සේ දකින්න. බුදුරජාණන් වහන්සේ පෙරමකට ගිහිල්ලා. අර ඒ කුඹකාර ශාලාවේදී හමු වුණේ. හමු වෙලා අන්තිමට මේ මේ පුකුසාතිගෙන්ම අවසර ලබාගෙන ඒ කුඹල් හාරයගෙන අවසර ලැබුණා. ඒ කලින් ආපු භික්ෂුව ඉඩ දෙනවා නම් ඉන්න කියලා බුදුරජාණන් වහන්සේත් අවසර ලබාගෙන ඒ ශාලාවේ හිටියා. ඉන්න අතරේ මේ භුක්ෂාති භික්ෂුවගේ ස්වરૂපය දැකලා ඔන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැවැත්වූ බවයි සඳහන් වෙන්නේ. මොකද දේශනාව දේශනාව ආරම්භ කළ ආරම්භ කළ පාඨයම අපට උපකාර වෙනවා. ච ධාතුරෝ භික්ඛු අයං පුරිසෝ. භික්ෂුව මේ පුරුෂයා කියලා කියන කියන්නේ කෙනා ධාතු හයක ධාතු 6ක සංග්‍රහයක්. ධාතු 6කින් යුක්ත කෙනෙක්. දැන් එතකොට මේ පින්නතුන්ට සමාහයට විතර්කයක් වෙන්න පුළුවන්. එතකොට අපි පටන් ගත්තේ ධාතු 4ෙන්. අන්තිමට ධාතු 5ක් වුණා. දැන් ධාතු 6ක් වෙලා. කොහොමද මේක උනේ? මේ කය නම් ඇත්ත වශයෙන් කය කියලා වෙනම ගත්තොත් කය තියෙන්නේ ධාතු 4ෙන් තමයි. ඒ ධාතු හතරෙන් සකස් වෙච්ච ආකාරය තුල අවකාශ ධාතුවකුත් පෙන්වන්න පෙන්වු කරන්න පුළුවන්. ඒකේ සිදෙන සිදුරු අනුව. නමුත් ඒකම නිසා තමයි ඔය දැන් කය ගැන කියනකොට චාතු මහා භූතිකෝ අයං කායෝ සමහර තැන් වල සඳහන් වන මේ සතර මහා භූතයෙන් කියන සතර මහා භූත කියන්නේ ධාතු හතරමයි. සතර මහා භූතයෙන්ගෙන් හටස් වෙච්ච එකක්. ධාතු මහා භූතිකෝ අයං කායෝ මාතා පෙත්තික සම්භව මව්පියන්ගෙන් හටගත්තා. ඕදන කුම්මාස උපචයෝ. බත් කොමු පිඬු ආදියෙන් බත් කොමු පිඬු ඒ කාලේ තිබුණු ආහාර වර්ධනේ ඒ වායේ උපචයෝ කියලා කියන්නේ ඒ වායේ එකතුවක්. දැන් මේ පින්නතුන්ට යම් විදියකින් පුළුවන් නම් තමන් අවුරුදු 50ක් ජීවත් වෙච්ච කෙනෙක් උපන් දාහිත දිව්ව කීත් ගත්තු ආහාර ටිකත් යම් විදියකින් එකතු කරලා ගත්තොත් එහෙම ලොරි ගණන ලොරි ගණන ටොම් ගණන ඒ වයිසාරය තමයි මේ ශරීරෙ තියෙන්නේ ඒක තමයි ඕදන කුම්මාස උපචය ඔන්න ඊළඟටම නමුත් අනිත්‍ය උච්චාදන පරිමර්ධන මේ අනිත්‍යයි අන්තිමට ගිහිලා සෝනේ මේවා බඩු කැණිහිලුන්ට ආහාර වෙනවා මේ අපි මේ අවුරුදු 50ක් 100ක් මේ මෙච්චර රැක බලාගෙන රසම ආහාර, පෝෂ්‍යම ආහාර දමලා මේ පෝෂණය කරපු එක අන්තිමට යන්නේ ඕකයි. එතකොට ඒ කය පිළිබඳව කතාන්තරේ. නමුත් සත්වයා කියලා කියනකොට පණ ඇති සත්වයක් නම් ඔන්න තියෙන විඥානය පිළිබඳ ප්‍රශ්නය. ඒක මතුවෙන මෙතෙන්දී. අර පුරුෂයා ධාතු 6කින් කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. විඥාන. විඥානය ධාතුවක් හැටියට දක්වලා තියෙනවා. මේ ධාතු කියන වචනේ වරදවල ගන්න එපා දෙයක් කියලා. ඕනෑම විග්‍රහයක අවසාන වශයෙන් දක්වන ඒකට ධාතු කියන වචනය යෙදෙනවා. එතකොට ඒ යම්කිසි විග්‍රහයක අවසාන වශයෙන් දක්වන ඒ කොටස් ධාතු නමින් හඳුන්වනවා. පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට ආකාශ කියන එකත් කලින් අපි සඳහන් කළා. ශරීරය ගැන සැලකලා බලනකොට ඊළඟට මේ අහස කියලා මේ වෙන් කරලා ගන්නෙ කවුද? මේක විඥාණය. මේක මගේ කියලා ගත්තා. අන්න විඥාණය තමයි විඥානේ මායාව. ඔන්නේ ගැඹුරු පැත්තට එන්නේ. ඉතින් ඒ දේශනාව මේ අර පුකුසාති වික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පියවරෙන් පියවර අර විදිහට පටන් ගේන චධාතුරු වයන් භික්ඛු පුරිසෝ පුරුෂයා කියලා කියන්නේ පුද්ගලයා කියලා කියන්නේ මේ ධාතු හය පමණයි කියලා ඊළඟට අර කලින් කියපු ආකාරයටම එක එක ධාතුන් හඳුනලා දුන්නා ආධ්‍යාත්මික බාහිර වශයෙන් ඒ විදිහට දක්වලා මේ දෙකම එකයි කියලා හිතෙන් සලකා ගන්නවා මේ දෙක අතර අර කලින් කිව්වා වගේ උපාදින්නයට වැඩි තැන දීමත් අනුපාදින්නයට අඩු තැන දීලා ඒක ග්‍රහණය කරන්න උපාදින්නය තර කර ගැනීම සඳහා අනුපාදින්නය පාවිච්චි කිරීම කියන ඒ ඒ චින්තනය වෙනුවට ඒ දෙකම සමානයි. ඒ දෙකම සමානයි කියලා හිත උපේක්ෂාවට ගෙනීමක් මෙතන දක්වනවා. එහෙම හිතීම තුලින් ඊළඟට කෙරෙන දේ බුදුරජාණන් පෙන්වු කරනවා පඨවි ධාතුවේ අචිත්තං විරාදීති. දීර්ඝ කාලයක් සංසාරයේ මේ ඇඳිලා තිබෙන පඨවි ධාතුව. දැන් අපි පඨවි කියලා කියනකොට පඨවි කියලා කියනකොට අපිට එකපාරටම ගල් කුලක් පර්වතයක් මතක් වෙනවා. නමුත් පඨවි කියලා කියන්නේ ඒකම නොවෙන්නේ. ආපෝ කියලා කියනකොට අපිට ගඳක් මුහුදක් මතක් වෙනවා. ආපෝ කියන්නේ ඒකම නොවෙන්නේ ධර්මයේ දක්වලා තියෙන හැටියට. පඨවි කියලා කියන්නේ පඨවි ධාතුව කියලා අපි අඳුනගන්නේ කොහොමද? අඳුනගන්නේ තද බව, කර්කශ බව. අපි අල්ලලා නේ මේක තදයි කියලා දැනගන්නේ. ආපෝ දියාරු ගතිය එතකොට මේ විඥාණයට එක ගොදුරු වෙන ආකාරයනොයි අපි මේ රූපය කියන එක හඳුන ගන්න ඕන. එතන ගැඹුරු කාරණයක් තියෙන්නේ. එතකොට මේ ධාතු හතර විඥාන මායාව තුලට වැටෙනකොට ඊට තුලින් ගන්න රූප සංඥාවයි අපි මේ අල්ලගෙන ඉන්නේ. ඒ රූප සංඥාව හිතෙන් මකා හැරීමටයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැවැත්වුවේ. එතකොට මේ අර විශේෂත්වයක් දීම තුලින් අර මැනීම තුලින් ඒ මැනීම කරන්නේ කොතනින්ද? අස්මි. වෙමි කියන ස්ථාවරයක් ගන්නවා සත්‍යය තුළ ඔබ තමයි අස්මිමාන කියලා කියන්නේ. දැන් ওই මිනින්දොරු මහත්තුරු දන්නව ඇති. යමක් මනින්න කලින් කූණියක් ගහලා පටන් ගන්න. ඒ වගේ මේ සත්වයා මුළු ලෝකෙම මනින්නේ අස්මි කියලා කූණිය ගහලා ඉවරලා. වෙමි. වෙමි. මම වෙමි. මගේ ඉස්සරහා ඉන්න ඔබ වෙහි. අර ඈත ඉන්න එක්කෙනා එයා ඉන්නවා වෙනම. ඔය කීයට තියෙනවනේ දැන් දන්නවා මේ පින්න තුනේ පතම ප්‍රථමා විභක්ති. නැත්නම් තමයි ඉදිරියේ ඉන්න කෙනා උත්තම පුරුෂයා. උත්තම පුරුෂයා. ඊළඟට මධ්‍යම පුරුෂයා මැද ඉන්න කෙනා. ප්‍රථම පුරුෂයා තමයි ඈර ඈත ඉන්න කෙනා. නමුත් මේ තුන් දෙනාගෙන් වැඩිම එක්කෙනා තමයි උත්තම පුරුෂයා. උත්තම පුරුෂයා. මම වෙන. අන්නේ මම කියන එකටත් වඩා සියුම් එක තමයි අස්මි. අස්මිමාන කියලා කියනවා. මම කියන එක ගොරෝසු පැත්ත විතරයි. ඒක අර මාර්ගඵල මුල් මාර්ගඵල වලින් ඉවත් වෙනවා. නමුත් අනාගාමි වෙනතුරුත් අස්මි කියන මානෙ තියෙනවා. අර මුලින් ගහපු කූණිය තියෙනවා. ඉතින් අන්න ඒ අස්මි කියන කූඤ්ඤය ඒක උගුලීමට උපකාර වෙන්නේ. මැනීමක් තියෙන නිසානේ කූඤ්ඤයක් ඕනේ වෙන්නේ. මනින්නේ මොකක්ද? එහෙකට වැඩි අනිත් එක හොඳයි. මේ උපාදින්නය වටිනාකම වැඩි. අනුපාදින්නය ඒක යම් කිසි අඩුවක් තියෙනවා. මේක තණ්හාවෙන් අල්ලගත්තු නිසා. ඒකට තණ්හාව උපාදාන ඉවත් වෙනකොට අර දෙකම එකයි. අර දෙකම එකයි කියන්නේ ආයිත් මනින්න ඕනේ නෑනේ. මනින්න ඕනේ නැතිනම් කූඤ්ඤ ගැලවිලා යනවා. අන්න අස්මි මානේ නැති වෙන හැටි. ඉතින් අපි ඔය කියන තරම් ලීසි නෑ. නමුත් අර බුදුජානහන්සේ දක්වන්නේ ඒකට මාර්ගයයි. ඒක අර අතීතයේ පින් නැති ඒ අය ඒ දේශනාව තුලින්ම ඊළඟට කළ යුතු දේ තේරුම් ගත්තා. මේකේ පරමාර්ථය කොට සිතින් පටවි ධාතුව මකා හැරීම. දැන් හිම කැටයක් ගැන හිතලා බලමු. අයිස් කැටයක් කියලා කියන්නේ. ඒක එකපාරටම අතේ හැපුණාම හිතෙන්නේ ගලක් හැපුණායි කියලා. නමුත් ඒක දිය වෙනකොට වතුරනේ. ඒකට පටවි ධාතුවේ කියලා හිතාගත්තු එක මෙන්න ආපෝදාය. තව ටිකක් රත් වුණොත් වායෝ ධාතු පැත්තට යනවනේ. තේජෝ වායෝ. ඔන්න ඒ වගේ අපිට හිතන්න තියෙන නමුත් අපේ චින්තනය අර පොඩි දරුවගේ චින්තනය වගේ සංසාරගත සත්‍යය තුළ හිතෙන් ග්‍රහණය කරනවා. පඩවි කියන එක දෙයක් හැටියට. ආපෝ දෙයක් හැටියට. තේජෝ දෙයක් හැටියට. වායෝ දෙයක් හැටියට. එහෙම අදි වට ඒක මැද තියෙන ආකාශයක්. ඒකද ආකාශයක් කියන්නේ තන අර විඥාණය තුල. මායාව. ඒකට ඔන්න දැන් ගැඹුරු පැත්තටයි එන්නේ. විඥාණය නිරන්තරයෙන්ම තියෙන්නේ නාම රූප ධර්මයක් එක්කයි. මේවා ගැන අපි කලින් අවස්ථාවලත් කියලා තියෙනවා. දැන් ගස් කොළන් වලට නාම රූපය කියලා දෙයක් නැහැ අවිඥානික නිසා. විඥානයක් නැති නිසා අය ඒ ගස් කොළන් වලට කරදරයක් නැහැ. ගල් වලට කරදරයක් නැහැ. කුලි පාරක් වැටුණා. වැදුණා. ගස් ගල් වගේ නෙවෙන්නේ සවිඥානික සත්‍යය. දීර්ඝ කාලයක් සංසාරයේ අවිද්‍යාවත් සංහාවත් නිසා සංසාරේ ඉන්නවා කියලා බුදුරජාණන් ප්‍රකාශ කළේ ඒකයි. ওই ටික තමයි ගැඹුරුම කොටස මේ ධර්මයේ. නැත්නම් කෙනෙක් පටලවා ගන්න. ඉතින් අන්න ඉතින් අපි කල්පනා කරන්න ඕන එතකොට මෙතන තියෙන්නේ අන්න ඒ එතෙන් තමයි මේ බුදුරජාණන් පහර ගහ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ලෝකයා ගන්න ග්‍රහණය. ඒක තුලයි ඇත්ත වශයෙන් මේ කාලේ භෞතික විද්‍යාව පව අතරමං වෙලා සිටින්නේ. ඒවා සත්‍ය හැටියට ගන්නවා. කුඩා දරුවන්ට හොඩි පොතේ උගන්වන පාඩම් වගේ දෙයක් තමයි පඨවි කියන්නේ. දල් පර්වත ආපෝ කියන්නේ ගංගා එහෙම හිතන එක. මොකද ඇත්ත වශයෙන් මේක මනින්නේ කොහොමද? මේ අපේ ශාරීරිය තුලින්මයි. වේදනාව දැන් අර කිව්වනේ අයිස් කැටේ හරි මොකක් හරි අපේ අත වදිනවා. ඒක තුලින් යම් සංඥාවක් ගන්නවා වේදනාවක්. ඒගත්තු සංඥාව අනුව නොයෙකුත් චේතනාවල් එනවා. චේතනාවල් අනුව අපි යම් කෙටි ස්පර්ශය ඊළඟට ඒ අනුව මෙනෙහි කිරීමක් කරනවා. මෙනෙහි කිරීම යම් කිසි ස්පර්ශ ස්ථානයකට යොමු කරනවා. අන්න නාම ධර්ම ටික වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්ම ටික. ඉතින් ඕකට ඊළඟට එකතු වෙනවා අපි ගත්තු රූප සංඥාව. පඨවි ආපෝ තේජෝ වායෝ ආශ්‍රයෙන් අපි රූප සංඥාවක් ඇති කර ගන්නවා. ඉතින් මේක උපමාවලකට කියනවා නම් විඥාන මායාව හරියට දැන් ආත්ම ස්නේහය ගැන කිව්වා මේකට අදාළ දේවල් අපි කලින් දේශනාවලත් ප්‍රකාශ කළා යම් කෙනෙක් කණ්ණාඩිය අධ්‍යා බලලා මෙහෙම නැත්නම් පැහැදිලි වතුර අධ්‍යා බලලා ඒක වරදවල වටහා ගැනීම අවිද්‍යාව තුලින් වරදවල වටහා ගැනීම තුලින් ඒක වෙන කෙනෙක් කියලා හිතා ගන්නවා දැන් අර ඒ දණ්ඩ උඩ බල්ලා උපමාවක් අපි දැක්ුවා. ඒ දණ්ඩ උඩින් යන බල්ලෙක් තමාගේම ඡායාව දැකලා වෙන බල්ලෙක් කියලා ගොරවන්න පුළුවන්, වල්ගේ හොරවන්න පුළුවන්, කුතුහලෙන් බලන්න පුළුවන්. ඒ වගේම තවත් එක්තරා උපමාවක් දැක්වුවොත් සමහර කෙනෙක් තමන්ගේ මූණ කලින් දැකලා නැත්නම් වතුරක මූණ බලනකොට ඒකට රැවටෙන්න පුළුවන්. අර ආත්ම ස්නේහයමයි ආත්ම ස්නේහයමයි වෙන ආකාරයකින්. එතකොට ආත්මය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ එහෙන් පිටින්ම මෝඩ අදහසක් හැටියටයි. අපි ඒක පිළිගන්න සූදානම් නැහැ. ලෝක සත්‍යය තුල මේ ශාරීරිය තුල අර අවිද්‍යාවෙන් අපි තුල තැන්පත් වෙලා තිබෙන ආත්ම සංඥාව ගෙන යන තාක් අපි සංසාරයේ දුක් විඳින්මින් යනවා. ආත්ම සංඥා බිඳින කිසිම ශාස්ත්‍රවලකට බැරි වුණා. එකත් අරගෙනමයි යන්නේ. හේවණල්ලත් අරගෙනමයි යන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නවා. හේවණල්ලෙන් මිදෙන්න ඒකේ දුවලත් බෑ. ඒක බදා ගන්න උත්සාහ කළත් බෑ. ආත්ම ස්නේහයෙන් ඒක බදා ගන්න යනවා වගේ තමයි ශාස්ත්‍ර දෘෂ්ටිය. ඒකට බය දුවන්න වගේ තමයි උච්ඡේද දෘෂ්ටිය. ওই දෙකෙන්ම මෙන්න ලබුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ එතනම ඉඳලා අඳුන ගන්න මේ මොකද්ද? මෙතන තියෙන්නේ පංච උපාදානස්කන්ධයයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන අල්ලගත්තු ගොඩවල් පහක් විතරයි. ඒනොත් මේ රූප ගොඩ කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර තමයි මේ රූප ගොඩට හේතු හැටියට දක්වන්නේ, ප්‍රත්‍ය හැටියට දක්වන්නේ. වේදනා ගොඩ කියලා කියන්නේ ඒක ස්පර්ශය ඒකත් ස්පර්ශය ආශ්‍රයෙන් ගත්තු එකක් සංඥා ගොඩත් ස්පර්ශය ආශ්‍රයෙන් ගත්තු එකක් සංඛාර ගොඩත් ස්පර්ශය ආශ්‍රයෙන් ගත්තු එකතු කරගත්තු ගොඩක් විඥාණය දක්වන්නේ නාම රූපය නිසා කියන එකක් විඥාණයක් නාම රූපයක් එකිනෙකට උපකාර වෙනවා විඥානයේ තියෙනවා අර ප්‍රත්‍යවේක්ෂා කියලා අපි යොදාපු වචනේ දෙපැත්තක් තියෙනවා ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ ආපසු හැරිලා බලන ආපසු හැරිලා බලනකොට මේ විඥාන මායාව තුලම තියෙනවා අපෝ රවට්ටන ස්වභාවයක්. අවිද්‍යා අන්ධකාරය තුල අපි රැවටෙනවා. මේ මමයි කියලා ගන්නවා. මේ මම මෙය මගේ අර කලින් කිව්වේ මෙය මගේ මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි ඔය සාමාන්‍ය සංසාරගත සත්‍යයගේ ස්ථාවරයයි. ඒකට බුදුරජාණන් වහන්සේ මෙන්නු කරනවා නා ඒකට විරුද්ධ සම්මාදිට්ඨි වශයෙන් ගත යුතු ඒ ස්ථාවරය දක්වනවා. ඒක ස්ථාවරයක් තමයි ආරම්භයේදී. න එතෙන්ට දානෝ නෑ ආරම්භ කරන්නේ න ඒතම් උත්සාහයෙන් හරි දැන් මේ පින්නතුන් අහලා තියෙනෝනේ ලෝක සත්‍යය සිටින විපල්ලාස හතරක් තුලේ කියලා. විපල්ලාස කියන්නේ විපරීත අදහස්. විපිරියාස කියලා කියන්නේ විපිරියාස හතරක්. මොකද්ද විපිරියාස හතර? අනිත්‍ය දේ නිත්‍ය හැටියට සලකනවා. අනිත්‍යේ නිත්‍ය සංඥා. දුක්ඛේ සුඛ සංඥා. දුක් දේ සැප හැටියට සලකනවා. අසුභේ සුභ සංඥා. අසුභ දේ සුභ හැටියට සලකනවා. අනත්තනි අත්ථ සංඥා. අනාත්ම දේ ආත්ම හැටියට සලකනවා. ඉතින් මෙන්න මේ විපරීත දෘෂ්ටි හතර අපි සංසාරේ යනන් ඇවිල්ලා තියෙනවා ක්‍රමානුකූලව මේක මට්ටු කරන හැටි බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය කෙනෙන් දක්වනවා මෙතෙන්දී ධාතු මනසිකාර වෙන තැන්වල ඉතින් අර පිළිකුල් ආදී එනකුත් ක්‍රම තියෙනවා මේ නැති කරන්න. ඉතින් මේ ධාතු මනසිකාරය ප්‍රබල බොහෝ විට ප්‍රඥාව අධිකයට දැන් පුකුසාති භික්ෂුන් වහන්සේ දේශනාව ඉවරනකොට අනාගාමී වෙලා ඉවරයි. එන්න එතකොට ඒ විදිහට ධාතු හතර හිතෙන් මකා හැරියට පස්සේ විඥානීය පිරිසිදු තත්වයකට එනවා. ඊළඟට ඒක ඒක තුලත් ඊළඟට තව ගැඹුරින් දක්වනවා මේ අවස්ථාවේ ඇටියට ඔක්කොම කිව්වේ නැතත් ඊළඟට දක්වනවා විඥාන මායාවෙත් මෙතන හැටි. විඥාන මායාවේ තව ඉතුරු වෙලා තියෙන කොටස් තමයි ඊළඟට ওই අරූප ලෝක වලට ආසාවල් ඇති වෙනවා. රූපයෙන් හිත මුදා ගන්නකොට ඊළඟට අරූප කියන ඒ අරූප தত্ত্ব අරිට වඩා සැප තමයි. නමුත් ඒත් සංසාර සංසාරයටම අයිති බව බුදුරජාණන් වහන්සේ පමණයි දැක්කේ. අතීතයේ ආලාර කාලාම උද්දකරාම පුත්‍රාදීන් බුදුරජාණන් වහන්සේට අර උපදෙස් දීලා මේ අපි මේ දැන් ඉතින් ඔබ වහන්සේත් අපි තරමටම දන්නවා ඒක නිසා දැන් මේ ගෝල පිස්ස බෙදාගන්නු කියලා කියද්දි බුදුරජාණන් වහන්සේ ඇතෑරලා ගියේ මොකද? අර ඒ අය රූපය ඇතෑරලා අරූපය බදාගත්ත අරූපය අල්ලගත්ත අරූප හැටියට ඔය දැන් ධාන ගැන ලුකුවට කියනකොට දන්නවනේ ආකාසානං ඡායතන විඥානං ඡායතන අපින්චඤ්ඤායතනේව සංඥානා සංඥායතන ආදී වශයෙන් රූපය ඇතෑරියට පස්සේ ඒත් අහුවෙනවා සියුම් දෙයක් අහුවෙනවා ආකාශය අනන්තයි අනන්තයි අනන්තයි අනන්තයි කියලා ඒක තුල ඉතින් හිඟුවා කාලයක් කල්ප ගණන් ඉන්න ඉන්න පුළුවන්. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල සිටියත් ආයි කරකැවිලා. ඊළඟ විඥාණය ඒ ආකාශය හිතටගත්තු විඥාණයත් ඒකත් අනන්තයි අනන්තයි අනන්තයි කියලා ධානා වශයෙන් මේ භාවනා කරලා ඒ ඒ තත්වයටපත් වුණොත් ඉතින් ඉහිලා උපදින්න එකට ගැලපෙන ලෝකවල ඒත් කල්ප ගණන් ඉන්න පුළුවන්. ඒ වගේම සිනාට එතන කිසිවක් නැත කියලා ගන්න. කිසිවක් නැත කියන එකත් දෙයක් වෙන හැටි බලන්න. ඒක නෙවෙයි පුදුමේ කියන්නේ අකින්චඤ්ඤායතන කියලා කිසිවක් නැත. කිසිවක් නැත කියන එකත් මෙතන මොකද්ද යටින් තියෙන සංඥා. ඔන්න දැන් තේරුම් ගන්න. සංඥාවත් වේදනාවත් ඒත් ඉතිරි. දැන් මේ සංස්කාර ගැන කතාවට ඊළඟට එන්නේ අපි. මේ මෝහ සංස්කාරේ අවිද්‍යාව තුලින් වෙන සංස්කාර ගොඩක්. අවිද්‍යාව කියලා නොදැන්ම තුලින්, ඒ අඳුරේ අතපත ගෑම තුලින් සංස්කාර කියලා කොටසක් ඇති වෙනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා. කාය සංඛාර තමයි මූලික වශයෙන් ආස්වාද ප්‍රස්වාස. ආස්වාද ප්‍රස්වාස පිළිකර විට කරගෙන අපි අර එදිනදා පවුපින් වලට උපකාර වෙන කාය කර්ම කරනවා. කර්ම රැස් කරනවා. වචී සංස්කාර, විතක් විචාර, හිතවිලි. අන්තිමට චිත්ත සංඛාරයට සංඥාවක් වේදනාවක්. ওই ටික ඉතුරු වෙලා තමයි. ඒකට ඒ ටිකක් මකා හැරලා චේතනාව චේතනාව තුලින් අර සංසාරේ දිගට ගෙන යන ශක්තියක් නැති කරලා යන තුමුද බුදුරජාණන් වහන්සේ අස්මිමානයක් නැති ඒකිනුත් මිදෙන හැටි දක්වලා වදාළේ දේශනාව තුල. එතකොට දැන් මේ පින්නතුන් කෙටියෙන් සලකා ගන්න අපේ කාලය අවසන් වෙන නිසා මෙන්න මේ ධාතු මනසිකාරයේ ඒ වගේ රහත් තත්ත්වයේ දක්වාම ගෙනියන් ගිය හැකි ගැඹුරු භාවනාවක් එදිනදා ජීවිතයේ හැකි පමණින් තමන්ට අර අර සංඥා වහන්සේලාට සිව්පස්පත්ති වේක්ෂා වගේ තමන්ටත් අවස්ථා තිබෙනවා මේ ඔය දැන් තියෙන ලෝකයේ තියෙන මාන්න ආදී අනවශ්‍ය මාන්න ආදී ඔය විලාසිතා ආදී ඉබේටම නැති වෙලා චාම් ජීවිතයකට පුරුදු පුහුණු වෙන්න හොඳයි. ඒ වගේම දැන් මේ කාලේ යන කවුරුත් දන්නවනේ පරිසර හිතකාමී චින්තනය. ඒ අයටත් මේක හොඳ පාඩමක්. ඒ අයටත් මේක හොඳ නිදර්ශනයක්. පරිසර හිතකාමී පරිසරයට හිත කර. පරිසරය දූෂණය නෙවෙයි. පරිසරය තමා සමග මේ ධාතු හතරෙන් නිර්මිතයි කියන ඒ සිතිවිල්ල තුළ සමාජයේ වශයෙන් උත් ඒකේ ලොකු ආනිසංස තියෙනවා. ඉතින් ඒ විදිහට කල්පනා කළාද මේ දේශනාව තුළින් නිවන් මාර්ගය යන අතරම එදිනදා ජීවිතයේ තමන්ගේ ජීවිත සරල ඡාම් නමුත් ධර්මයට ලැබි ඒ වගේම අර පරිසරය විනාශ කරන්නේ නැතුව පරිසරයට උපකාර කරගෙන යාළුවෙක් හැටියට උපකාර කරගෙන මේ මොකටද මේ සංසාරයෙන් ඈතර වීමේ අවස්ථාවක් මේ මනුෂ්‍ය ආත්මභාවය කියලා කල්පනා කරගෙන මානවාභිමානීය මකල දාලා අනිත් සත්වයින්ට ජීවිත අයිතිය තියෙන කල්පනා කරලා තමන්ගේ අර සහෝදරත්වයක් සිහිපත් කරගෙන මේ ධර්ම ගමන යන හැටියට මේ පින්නතුන් අදිෂ්ඨාන කරගන්න ඕනේ. එතකොට අද දින මේ විදර්ශනාත්මක බණ තමන් තමන්ගේ අද රැක්ක සීලයක්, කළ භාවනා ආදියක් මේ ධර්ම ශ්‍රවණයක් හැටි තාක්ෂණින් මේ මේ බුද්ධ ශාසනය තුලදීම සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග බල ප්‍රතිවේදයෙන් මේ අති දීර්ඝ සංසාර ගමන කෙලව කියලා උතුම් අමා මහ නිවන සංසෙන්ට ශක්තිය බලය ලැබේවා මේ අවීජයේ දක්නිකා දක්වා යම්තාක් සත්ව කෙනෙක් මේ ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණය කුසල ආනිසංස අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනා බෝධික මා මහණෙනි සෙනසෙත්වා ප්‍රාර්ථනා කරලා නිජට ගාථා කියන්නේ එත්තාවතා සම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවා අනුමෝදිत्वा රුචන්තු ආපාදත්තා දුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා දිම්මාඨා දේවානාගා මහිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා දිම්මාඨා දේවානාගා මහිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු පරං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකා හුන්තු සම්පේ පාණිනෝ කප්පත්තානි දුක්ඛ ගබ්බේ විපානි දුක්ඛප්පත්තානි දුක්ඛාම දුක්ඛප්පත්තානි සෝකාං සුතබ්බේ විපානෝ හිමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගම සතං සමාගමෝ සූයා විපාන පත්‍තියා හිමිනා පුඤ්ඤ කම්මේන මානේ බාල සමාගමෝ සතං සමාගමෝ සූයා විපාන පත්‍තියා විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාරු සතං සමාරු සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවස්සං පෙරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්ම බුද්ධානුභාවේන සදා කුච්චි භවන්තුති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දිවිවතා සබ්බ සංඝාන් භාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායින චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti නේචේ අතෝම් බාන සම්පatti ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.